සක්්‍ය පුත්තෝ සක්්‍ය කුලා පබ්බජිතෝ සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ සංකෝපන භගවතං භගවන්තං ගෝතමං එවං කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බුග්ගතෝති සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි අද දවසේ අපි සූදානම් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධම ශ්‍රවණය කරගන්න. උන්වහන්සේ දේශනා කළ වදාළ ධම නිසායි මේ ලෝක සත්‍යය අතීතයේ සැනසුනේ වර්තමානයේ ස්ථීරම සැනසීමක් ලබනවා නම් මේ ධර්මය නිසාමයි අනාගතයේ ස්ථීරම සැනසීමක් ලබනවා නම් සැනසෙන්නේ මේ ධර්මය නිසාමයි. ඒ නිසා මේ ජීවිතයේ අපි හැම දිනෙකම පිහිට සරණ වන මේ තථාගතයන් වහන්සේගේ ධහම සද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරගත්තොත් බොහෝ ආනිසංස ලබන්න පුළුවන්කමක් තියෙනවා. මේ වෙලාවේ ධහම දේශනා කරනවා. ඒ වගේම මේ පින්නත් අය ධර්ම ශ්‍රවණය කරනවා. නිවන් දොරටු දෙකක් මේ වෙලාවේ සිද්ධ වෙනවා. කෙනෙකුට කැමති වෙනවා නම් මේ දේශනාව අතරතුර පංච නීවරණ ධර්මයන් දුර වෙලා සත්‍ය බෝධ්‍යංගාදී ධර්ම වැඩිලා සංසාර පුණ්‍ය විපාකේ පුණ්‍ය ශක්තිය තියෙනවා නම් ඒ නිර්වාණ සැනසීමෙන් උනස් සැනසෙන්න බැරිකමක් නැහැ. ඒ නිසා මේ තථාගතයන් වහන්සේගේ දහම සද්ධායෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරගන්න. ඉතින් බොහෝ දින ගානක ඉඳන් තථාගතයන් වහන්සේගේ දේශනාවන් ඇතුළත් මධ්‍යම ප්‍රමාණයේ දේශනාවන් සඳහන් වෙලා තියෙන මජ්ක්‍ධිම නිකාය සූත්‍ර ඇතුළත් දේශනාවන් තමයි අද දවසෙත් ශ්‍රවණය කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දේශනාවේ නම වේරංජක සූත්‍රය වේරංජක සූත්‍රය හැටියට නම සඳහන් වෙන්නේ වේරංජ ඒ වැසි බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට දේශනා කරපු නිසායි මේක වේරංජ සූත්‍රය නමින් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ දිනවල තථාගතයන් වහන්සේ වැඩ සිටියේ ඒ සවැත් නුවර ජේතනාරාමේ අනේපිටුමා විසින් ඒ පූජා කරන් දෙදුන් ජේතනාරාමේ වැඩ වාසය කරන සමයේ ඉතින් ඒ කාලයේ කිසියම් කටයුත්තකට මේ බ්‍රාහ්මණ ගෘහපතිවරු වේරාංජය වැසි බමුණු ඒ ගෘහපතිවරු පැමිණිලා මේ බමුණන්ට අසන්ට ලැබෙනවා අස්සෝ සුකෝ වේරංජකා බ්‍රාහ්මණ ගහපතිකා සමනෝ කලු භෝගෝතමෝ සක්්‍ය පුත්‍රෝ සක්්‍ය කුල පබ්බජිතෝ සාවත්තියන් විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමෝ ඒ ශාක්‍ය කුලයෙන් පැවිදි වෙච්චි ඒ ශ්‍රමණ බවත් ගෞතමයෝ සාවත්‍යයන් විහෙරති සවැත් නුවර ජේතනාරාමයේ අනේ පිරිසමා විසින් කරන ලද ආරාමයේ වැඩ වාසය කරනවා කියලා අසන්ට ලැබෙනවා. ඒ කල්යාණ කිවිති රාවයක් පැතිරෙනවා. තංකෝපන භගවන්තං ගෝතමං එවං කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බුග්ගච්ඡ කොහොම කල්යාණ කීර්ති රාවයක්ද තථාගතයන් වහන්සේට පැතිරෙන්නේ මේ දෙවියන් සහිත මේ පිරිස සියලු දෙනාට දෙවියන් අභිභවා මේ කල්යාණ කීර්ති රාවය අබ්බුග්ගතෝ කියන්නේ එසේ දේව ලෝක ආදී ලෝකයන් අභිභවා පැතිරලා ගියා. කොහොමද පැතිරුනේ? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා මේ විදිහටයි පැතරුනේ මේ භාගතුන් වහන්සේ අරහං සියලු වාසනා සහිත සකලස් ක්ලේශයන් කෙරෙන් දුරු වුණා ආරකත්තා ඊතුපි අරහං අරීණං හතත්තා ඊතුපි අරහං කෙලෙස් ආදී සතුරන් දුරු කරලා දැම්මා රාග දේශ මොහ ආදී කෙලෙස් සතුරන් දුරු කරලා දැම්මා අරීණං හතත්තා අරාණං හතත්තා කෙලෙස් ආදී අරදුරු කරලා දැම්මා පච්චයානං අරහන්තා ඉති අරහං සීල ආදී ප්‍රත්‍යයන් සුදුසු වෙන නිසා ආමිෂ පූජා ආදී ප්‍රතිපත්තිය පූජා ලබන්න සුදුසු වන නිසා ඒ වගේම රහෝ පාපකරණේ රහභාව ඉති අරහං රහසින්වත් පවක් කරේ නැහැ තථාගතයන් වහන්සේ ඒ නිසා භාගතුන් වහන්සේට එසේ අරහං කියන શબ્දය අරහං කියන වචනේ නොඑක ආකාරයේ තේරුම් තියෙනවා. ඉතින් මේ විදිහට තථාගතයන් වහන්සේ ගැන අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න ආදී ගුණයන් මේ විදිහට කල්යාණ කීර්ති රාවයක් වශයෙන් පැතිරෙන්නට යෙදුනා. ඉතින් මේ බමුණන්ට වේරංජාවැසි බමුණන්ට මෙසේ අහසන්ද ලැබිලා භාගතුන් වහන්සේ මුණ ගැසීම සඳහා පිටත් වෙලා යනවා. ඉතින් මේ ඇත්තන්ට හිතෙනවා සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමනහ බ්‍රාහ්මණියම් පජාමි දෙවනු දෙමිනිස් සහිත මේ සත්‍ය ප්‍රජා විසින් සයන් අභිඤ්ඤා සත්‍තිකත්වා පවේදී තමන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කරනවා සෝ ධම්මං දේශේ තථාගතයන් වහන්සේ ධම්ම දේශනා කරනවා කොහොමද දේශනා කරන්නේ ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් සාත්තං සබ්බංජන කේවල පරිපූර්ණම් පරිසුද්ධං Brahmacharyan පකාසේති. තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන ආදි කල්යාණ මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණ සාත්තං සබ්බන්ජනම් භාගතුන් වහන්සේගේ ධර්මය ආදි කල්යාණය මුලින් පිරිසුදුයි. ඒ වගේම මජ්ජේ කල්යාණම් මැද පිරිසුදුයි. පරියෝසాన කල්යාණම් අවසානයේ පිරිසුදුයි. මේ මුලින් පැනෙන දේ මැදට පටහැන්නේ නැහැ. මැද කියන දේ අගට පටහැන්නේ නැහැ. අග කියන දේ මුලට පටහැන්නේ නැහැ. මේ විදිහට පිරිසුදු ධහම දේශනා කරන්නේ. ඉතින් මේ විදිහට අර බමුණන්ට සමන බවත් ගෞතමයන්ගේ ධර්මය ගැන, තථාගතයන් වහන්සේ ගැන අහන්න ලැබෙනවා. ඉතින් මේ විදිහට හිතෙනවා පිරිසුදු භ්‍රමචරියම් පකාස පිරිසුදු භ්‍රමචරියාව දේශනා කරන සාදුකෝපන තතාරූපණං අරහතං දස්සන්ති හෝති මේ අරහත් භාගතුන් වහන්සේව දැක ගන්න තියෙනවා මේක මහා භාග්යක් එකදු බණපදයක්යි අහන්න ලැබෙනවා නම් ඒක මහා වාසනාවක් කියලයි මේ ගෘහපතියන්ට හිතෙන්නේ. මේ තථාගතයන් වහන්සේගේ රූපකාය බොහෝම සෝභහමානයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සමන්විත 80ක් අනුයන්ජනයෙන් සමන්විත ධාම ප්‍රභාවෙන් යුක්ත තථාගතයන් වහන්සේගේ සෝභමාන ඒ බුද්ධ ශරීරය කල්ප කෝටි ගණනකින් දැක ගන්න දුර්ලභ වූ ඒ බුද්ධ ශරීරය දැක ගැනීම සඳහා තථාගතයන් වහන්සේ ඒ රූපය ඒ මහා පින් ඇති සංසාර ජීවිතයේ ඒ බුද්ධ ශරීරය දරන්න කොච්චරනම් පින්වත්නි වෙහසක් ගත්තද ඒ උතුමන් වහන්සේ වෙහස දැරුවේ දෙතිස් මහා පුස ලක්ෂයන් වල තිබුණා වූ තණ්හාවක් නෙවෙයි උන්වහන්සේ අතිශය ශෝක සත්‍ය කෙරෙහි තිබුණ කරුණාව නිසා පාරමී, උපපාරමී, පරමත්ත පාරමී ආදී වශයෙන් පූර්ණණය කරගත්තු එබඳු උතුමෙක් මේ තුන් ලෝකයේ වෙන කොහෙවත් ඇත්තේ නැහැ. ඉතින් ඒ විදිහට දානය සම්පූර්ණ කරගත්තු උතුමෙක්ට මොනතරම් සුන්දර ශරීරයක් තියෙනද වැඩ. ඉතින් ඒ වගේ මහා සුන්දර ශරීරය දැකගැනීමේ ආසාවෙන් ධර්මය ශ්‍රවණය කරගැනීමේ ආසාවෙන් මේ බ්‍රාහ්මණ ගෘහපතිවරුන් තථාගතයන් වහන්සේ වෙත එළඹුණා. ඉතින් මෙසේ පැමිණායින් පසුව තථාගතයන් වහන්සේ සමීපයට ගිහිල්ලා මේ වේරංජා බ්‍රාහ්මණ ගෘහපතිවරුන් භාගතුන් වහන්සේ සකසා වන්දනාමාන කරා. සමහන පිරිස උපසංකමිත්ව අපේ කච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදස සමහර ඇත්තෝ භාගතුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ස වාඩි වුණා. ඒ වගේම අපේ කච්චේ භගවතා සද්දින් සම්මෝදින්සු සම්මෝදනීයං කතං සාරණීයං මේක සාරිත්වා ඒකමන්තං සමහර අය සමහර පිරිස් භාගතුන් වහන්සේ සමග සතුරු සාමීචයේ පිළිසඳරේදී ඉඳලා භාගතුන් වහන්සේ එකක් ඉදිරි එකක් පස්ව වාඩි වුණා. ඒ වගේම අපේ කච්චේ ඒන භගවා තේනංජලින් පනාමෙත්වා. සමහර ඇත්තෝ අංජලි කර්මෙන් ඒ කියන්නේ අත් දෙක එකතු කරලා වන්දනා කරලා එහෙම වාඩි වුණා. සමහර අය සප්පේ කච්චේ භගවතෝ සම්තිකේ නාම ගොත්තං සාවෙත්තා නම් ගොත් ආදී ප්‍රකාශ කරලා මෙසේ දින්සු වාඩි වුණා අපේ කච්චේ තුන්හී භූත සමහරක් අය තුස්නී භූත භාවයෙන් එහෙම වාඩි වුණා ඉතින් මෙහෙම වාඩි වෙලා වේරංජකා බ්‍රාහ්මණ ගහප්පිකා භගවන්තං ඒතද වෝති භාගතුන් වහන්සේගෙන් මෙසේ විමසනවා මොකද්ද අසන ප්‍රශ්නය අපේ ජීවිතේටත් ඉන්නාද මේ සූත්‍ර දේශනාව බොහෝම වැදගත් වෙනවා. ගිහි පින්නතුන් හැටියට පින්නතුන්ටත් බොහෝම වැදගත් වෙන සූත්‍ර දේශනාවක් මේක. පුදුමාකාර වටිනා සූත්‍ර දේශනාවක්. ඒ කුමක්ද ඒකට හේතුව බව මේ පින්නත් අයට දැනගන්න පුළුවන්කමක් තියෙනවා මේ ධහම මේ කාරණා ටික හොඳට විමසාගත්තොත් තමන්ගේ ජීවිතේට. ඉතින් මේ බ්‍රාහ්මණ ගෘහපතිවරු විමසනවා තථාගතයන් වහන්සේගෙන් කෝනුකෝ වෝ ගෝතම හේතුකෝ පච්චයෝ යේන මිදේ කච්චේ සත්තා කායස්ස වේදා පරම්මරණ අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උප්පපජ්ජති මේ දෝපතිවරු විමසනවා භාගතුන් වහන්සේගෙන් බවත් ගෞතමයන් වහන්සේ යම්සි කෙනෙක් මේ ලෝක සත්වයා කායස්ස වේදා පරම්මරණ මේ කය බිඳී මරණයින් පස්සේ අපායන් දුග්ගතින් ගත් විනිපාතන් නිරයන් උප්පජ්ජති. සමහර අය මේ කය බිඳී මරණයන් මැත්තේ නිරේ ඉපදෙනවා. හේතුකෝපච්චය. ඒකට හේතුව ප්‍රත්‍ය මොනවාද කියලා විමසන්නේ. සමහර අය කය බිඳී මරණයන් මැත්තේ සුගතිය ඉපදෙනවා. ඒකට හේතු කාරණා මොනවාද කියලයි භාගතුන් වහන්සේගෙන් මේ වේරංජාවසී මේ බ්‍රාහ්මණ ගෘහපතිවරුන් විමසන්නේ. ඉතින් එවෙලේ භාගතුන් වහන්සේ මේ අයට දැන් මේරංජක සූත්‍රය සහ සාලයක සූත්‍රය කියන මේ සූත්‍ර දෙකම එකම කාරණා සහිත සූත්‍ර දෙකක්. ඒකයි චූල යමක වර්ගයට ඇතුළත් කරලා තියෙන්නේ. නමුත් මේ සූත්‍රේ කාරණා මේ පින්නත් අයට කලින් ධර්ම දේශනාවේ දැනගන්න පුළුවන්කමක් ලැබෙනවා. වේරංජක සූත්‍ර දේශනාවේ ලැබුණා. ඉතින් මේ වේරං කාලයක සූත්‍ර දේශනාවෙත් ශ්‍රවණය කරගන්න ලැබුණා. ඉතින් වේරංජක සූත්‍රයේ මේ වේරංජක බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ කාරණාම. ඉතින් මෙතනදී භාගතුන් වහන්සේ මේ ගෘහපතිවරුන්ට දේශනා කරනවා යම් විදිහකට නොතේරෙන විදිහට නොතේරෙන විදිහට හැටියට සඳහන් කරන්නේ භාගතුන් වහන්සේ සඳහන් කරනවා අර සාලයේක ගෘහපතිවරුන්ටත් සඳහන් කරේ අටකතාවේ සඳහන් කරලා තියෙනවා සාලේක සූත්‍ර අටකතාවේ සඳහන් කරලා තියෙනවා ඉතින් මේ මේ මේ ගෘහපතිවරුන්ට සඳහන් කරන්නේ මෙසේ කෝනුකෝ මෙහෙම විමසනකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා අදම්මචර්යා විසමචර්යා හේතුකෝ ගහපතයෝ ඒක මිදේ කච්චේ සත්තා කායස්ස බේදා පරම්මරණ අපායන් දුග්ගතින් මිනිපාතං නිරයන් උපපජ්ජති අධම්මචර්යාව විසමචර්යාව හේතු වෙනවා කියනවා නිරේ ඉපදෙන්න. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා ධම්මචර්යා සමචර්යා හේතුකෝ ගහපතයෝ ඒක මිදේකච්චේ සත්තා කායස්ස බේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපද්දති. සුගතිය ඉපදෙන්න ධර්මචර්යාව සමචර්යාව හේතු වෙනවායි කියලයි සඳහන් කරන්න තේදුනේ. ඉතින් මේ අත්කතාව තුළ වෙනමම ආපහු වේරන්නික සූත්‍ර අට කතාව තුළ පැහැදිලි කිරීමක් දීර්ඝ වශයෙන් නැත්තේ නෑ. සාලේක සූත්‍ර අට කතාව තුළ සඳහන් කරලා තියෙනවා මෙහෙම දේශනා කරන්න හේතුව. සමහර විට මේ බමුණන්ට මානයක් ඇති වුණොත් එහෙම භාගතුන් වහන්සේ මෙසේ නිරේ ඉපදෙන්න හේතුව මතනකොට මේ දස අකුසල කර්මයන් ගැන සඳහන් කරනකොට හිතනොත් මේ දේශනාව ඕම අපිටත් සඳහන් කරන්න පුළුවන්. ඔය ඔය ඔය කියන ආකාරයට අපිටත් කියන්න පුළුවන් කියලා යම්සේ මේක සරලයි වගේ දැන්න දැනලා මාන්නයක් ඇති වුණොත් කියලා තමයි භාගතුන් වහන්සේ පළමු මාත්‍රකාව තබන්න යෙදුනේ. කොහොමද මාත්‍රකාව තැබුවේ? අධම්මචර්යා විසමචර්යා හේතුකෝපත්තිය. අධම්මචර්යාව විසමචර්යාව. ධම්මචර්යාව සමචර්යාව. එතකොට මේ ගෘහපතිවරුන්ට මෙහෙම සඳහන් කරනකොට තේරුනේ නැහැ. භාගතුන් වහන්සේගෙන් විමසනවා නකෝ මයං ඉමස්ස බෝතෝ ගෝතමස්ස සංකිත්තේන බාධිතස්ස විත්තරා විත්තාරේන අත්තං අවිබ්බතස්ස විත්තාරේන අත්තං අජානාම සාධනෝ බවං ගෝතමෝ තථා ධම්මං දේසේතු මේක විස්තරාත්මක සහිතව දේශනා කරන්න මේ කෙටියෙන් ප්‍රකාශ කරපු එක අර්ථය අපිට වැටහෙන්නේ නැහැ විස්තරාත්මක සහිතව දේශනා කරන්නේ කියලයි භාගතුන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා එවිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තේනහි ගහපතයෝ සුනාත සාදුකම් මනසිකරෝත වාසිස්සාමීති එවං හෝති කෝ වේරංජකා බ්‍රාහ්මණ ගහපතිකා භගවන්තං පච්චස්සෝසුම් භගවාය තදවෝච භාග්‍යතුන් වහන්සේ එසේ සඳහන් කරාට පස්සේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා එහෙනම් සංසුනාත සාදුක මනාව අසන්න මේ ධම මම දේශනා කරන්නම් කියලයි විස්තර සහිතව ධහම දේශනා කරනවා භාගතුන් වහන්සේ අර පිටියෙන් සඳහන් කරපු එක අධම්මචර්යා විසමචර්යා ධම්මචර්යා සමචර්යා කියන ඒ මාතෘකා තිබු ධහමේ විස්තරාත්මකව දේශනා කරනවා භාගතුනා දේශනා කරන ත්‍රිදංකෝ ගහපතයෝ කායෙන් අධම්මචර්යා විසමචර්යා බ්‍රාහ්මණය ගෘහපතිය අධම්මචර්යා විසමචර්යා ත්‍රිදංකෝ ගහපතයෝ තුන් ආකාර වෙනවා අධම්මචර්යා විසුමචර්යා තුන් ආකාරයකට භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම චතුබ්බිදං වාචාය අධම්මචර්යා විසුමචර්යා හතර ආකාරයකට මේ අධම්මචර්යා විසුමචර්යාව වචනෙන් සිද්ධ වෙන අධම්මචර්යා විසුමචර්යාව භාගතුන් වහන්සේ දේශනා කරනවා. ත්‍රිවිධං මනසං අධම්මචර්යා විසුමචර්යා මනසට අදාළ තුන් ආකාරයක් බව භාගතුන් වහන්සේ මේ බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට දේශනා කරනවා. එවෙලේ විස්තරාත්මක සහිතව මේ කයින් සිද්ධ වෙන අධම්මචර්යාව විසමචර්යාව භාගතුන් වහන්සේ දේශනා කරනවා කතංච ගහපතයෝ තීදං කායේන අධම්මචර්යා විසමචර්යා හෝති ඉද ගහපතයෝ ඒකච්චෝ පානාති පාති හෝති ලුද්දෝ ලෝහිත පානි හත පහතේ නිමිත්තෝ අදාපන්නෝ පානේ පාන භූතේසු භාගතුන් වහන්සේ දේශනා කරනවා පළවෙනි අධම්මචර්යාව විසමචර්යාව කයෙන් සිද්ධ වෙන මේ අධම්මචර්යාව විසමචර්යාව මොකද්ද? පානාති පාති හෝතු. ලුද්ධෝ කියන්නේ පින්වත්නි බොහෝම දරුණු සැහැසිභාවය. ලෝහිත පානය කියන්නේ හත පහතේ නිමිත්තෝ. ලේ තැවරුණු අත් ඇතිව සත්‍යයන් මැරීම සඳහාම යෙදිත්ති. අදාපන්නෝ කිසිම දයාන් කම්පාවක් නැති සත්තු මැරීම සඳහාම යෙදුන බව මේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ලෝහිත පාන යනුවෙන් සඳහන්ලා තියෙන ලේ පැවරුණු අත් ඇතිව යනුවෙන් සඳහන් කරන්නේ මේ අත්වල ලේ පැවරීමක් කියන කතාව පින්නන්ත සඳහන් කරන්නේ සමහරක් විට ඔය දාන දෙන දාන දෙන්නම බොහොම ලැබි අයට කියනවා මේ අත්සෝදලා දැම්මා වගේ දාහනය දෙනවා. ඒ වගේ මෙතන සඳහන් කරලා තියෙන්නේ දැන් එතනදී අත්සේදීමක් කියන්නේ අත්සේදීමක් නෙවෙයි. නමුත් ඒ කියන ආකාරයට ඒ දාණය දෙන්නම බොහොම ලැබි කියන අර්ථයක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේ මෙතනදීත් මේ සත්‍යයන් මැරීම සඳහාම යෙදෙන කියන අර්ථය නිසායි ලෝහිත පාණිය ලේ පැවරුණු අත් ඇතුව කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට භාගතුන් වහන්සේ තාණඝාතය පිළිබඳවයි සඳහන් කරන්නේ අධම්මචර්යා විසමචර්යාවෙන් මේ කයෙන් සිද්ධ වෙන ත්‍රිද දුස්චරිතය පිළිබඳවයි සඳහන් කරලා තියෙන්නේ. තාණඝාතය මේ ලෝක සත්වයා මේකෙන් වැළකීලා ඉන්නවා නම් කයින් වෙන මේ ප්‍රාණඝාතයෙන් වැළකෙනවා නම් ඒක පින්වත්නි සුගතේ යන්න හේතුවක්. ඒ වගේම ප්‍රාණඝාතය කරනවා නම් දුගතිගාමී වෙන්න හේතුවක්. ඉතින් භාගතුන් වහන්සේ මේ විදිහටයි ප්‍රාණඝාතය පිළිබඳව සඳහන් කරන්නේ. ඊළඟට භාගතුන් වහන්සේ දෙවෙනි කාරණය සඳහන් කරනවා අදින්නාදායිකෝ පන හෝති යන්තං පරස පරිචිත්තූපකරණං ගාමගතං වා අරඤ්‍යගතං වා අදින්නම් තේය සංකාතං ආදතා හෝති භාගතුන්හාසේ දෙවෙනි කාරණය සඳහන් කරන්නේ මේ හොරකම පිළිබඳව අදින්නාදානය කියන හොරකම කරන පුද්ගලයෙක් පිළිබඳවයි සඳහන් කරන්නේ මේ තේය කියන තේන කියන්නේ සොරහට කියන නම එතකොට භාගතුන්හා දේශනා කරනවා නොදුන් දේ නොදුන් වස්තුව නොදුන් අදින්නාදායකෝ පන හෝති නොදුන් දෙයි හොරකම් කරනවා යම්තං පරස්ස පරිචිත්තූපකරණං අනිත් අයගේ අනිත් අයට සතුට උපදවන නොඑක ආකාරයේ දේවල් පරිචිත්තූපකරණං ගාමගතං වා අරඤ්‍යගතං වා ගමේ හෝ අරඤ්‍යයේ තියෙන දෙයක් මේ විදිහට සොරසිතින් ගන්නවා ඒක හොරකම පිළිබඳවයි භාගතුන් වහන්සේ මෙසේ අර්ථ දක්වලා තියෙන්නේ දෙවෙනි කාරණේ හැටියට කයින් සිද්ධ වෙන දෙවෙනි අධර්මචර්යාව තුවන අධර්මචර්යාව තමයි කයෙන් සිද්ධ වෙන භාගතුනාන දේශනා කරනවා කාමයේ සුමිච්ඡාචාරේ කෝපන හෝති කාමයේ සුමිච්ඡාචාරය කියන්නේ කොහොමද යාතා මාතුරක්කිතා පීතුරක්කිතා මාතා පීතුරක්කිතා බාතුරක්කිතා භගිනිරක්කිතා ඥාතිරක්කිතා ගොත්තරක්කිතා ධම්මරක්කිතා සස්සාමිකා සප්‍රිදණ්ඩා අන්තමසෝ මාලාගුණ පරික්කිතාපි තතාරූපාසෝ චාරිතං ආපදිතා හෝති එවං කෝ ගහපතයෝ සීදං කායේන අධම්මචර්යා විසමචර්යා භාගතුනා දේශනා කරනවා කාම මිත්‍යාචාර අකුසලය මෙසේ දක්වලා තියෙනවා මාතුරක්කිතා මව විසින් රකින තැනැත්තියක් මේ මාතුරක්කිතා කියන්නේ පින්නාත් මව විසින් රකිනවා කියන්නේ මේ පියතුමා මරණයටපත් වුණාට පස්සේ මව් තමයි රැක බලාගන්නේ. ඉතින් එහෙම මේ මව්තුමිය ඇතුලේ රැක බලාගන්න ඒ දියණියක් ඒකේ කාමීත්‍යාචාරය හැසෙනකොට මේ මාතුරක්කිතා කියලා සඳහන් කරලා තියෙන්නේ. පීතුරක්කිතා කියන කාරණේත් එහි අනුව මේ පින්නාත් අය තේරුම් ගන්නට ඕනේ. මේ ළඟට බාගතුන් වහන්සේ දක්වන්නේ මාතා පීතුරක්කිතා අම්මයි තාත්තයි විසින් දෙදෙනාම රකින ස්ත්‍රියක් පිළිබඳව. බාතුරක්කිතා නැගණිය විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක්. බගිනි රක්කිතා සහෝදරයා විසින් බගිනි කියන්නේ සහෝදරිය විසින් ඥාති රක්කිතා කියන්නේ ඥාතීන් විසින් ගෝත්‍ර රක්කිතා ගෝත්‍ර විසින් ආරක්ෂා කරන ධම්ම රක්කිතා කියන්නේ නොඑක ආකාරයේ කුල ධර්මයන් වලට අනුව රකින්න ස්ත්‍රියක් පිළිබඳව සස්සාමිකායන්ෙන් සඳහන් කරන්නේ යම්කි විදිහට සමහර අය මව් කුසේ ඉද්දිම මේ දරුවෙක් ඔබට පුතෙක් ඉපදුනොත් මගේ මට දුවක් ලැබුණොත් ඒ ඒ විදිහට කතිකා කරගන්නවා මේ අපේ දරුවෝ දෙදෙනා මෙහෙම විවාහ කරගන්න ඕන කියලා ආන් ඒ වගේ කාරණයක් තමයි සස්සාමිකම් යනුවෙන් අර්ථ කතාව තුළ දක්වලා තියෙන්නේ. සපරිදණ්ඩා කියන්නේ මේ වගේ ස්ත්‍රියක් මේ ස්ත්‍රිය ගාවට ගියොත් මෙතෙක් දඩ කියලා මෙසේ වෙන් කරලා තියෙනවා. ඉතින් එහෙම එන ස්ත්‍රියක් පිළිබඳවයි සඳහන් කරන්නේ අන්තමසෝ මාලා ගුණ පරික්කිතාව කියන්නේ අඩුම වශයෙන් මල් මාලාවකින් හොරු වෙන් කරගෙන තියෙනවනම් මේ මේ කියන ස්ත්‍රියෙන් ඇසුරු කරොත් කාම මිත්‍යාචාර අකුසලයේ සිද්ධ වෙනවා. මේ කයෙන් සිද්ධ වෙන අධර්මචර්යාවක් හැටියටයි භාගතුන් වහන්සේ මේ කාම මිත්‍යාචාර අකුසලය දක්වලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අධර්මචර්යාව විසමචර්යාව මේ කයෙන් සිද්ධ වෙන අධර්මචර්යාව විසමචර්යාව තථාගතයන් වහන්සේ මෙසේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරන කතංච ගහපතියෝ චතුබ්බිදං වාචාය අධම්මචර්යා විසමචර්යා හතර ආකාරයකට වචනෙන් සිද්ධ වෙනවා කියනවා අධම්මචර්යාව විසමචර්යාව. කොහොමද වචනෙන් අධම්මචර්යාව විසමචර්යාව සිද්ධ වෙන්නේ භාගතුන් වහන්සේ දේශනා කරනවා ඉද ගහපතෝ ඒකච්චෝ මුසාවාදී හෝතු. භාගතුන් දේශනා කරන ගෘහපතියන්ට මුසාවාදය සිද්ධ වෙනවා කොහොමද මුසාවාදය සභාගතෝවා පරිසගතෝවා ඥාති මජ්ජගතෝවා පූග මජ්ජගතෝවා රාජකුල මජ්ජගතෝවා අබිනීතෝ සක්්‍ය පුට්ටෝ ඒහම්බෝ පුරිසඤ්ඤං ජානාති තං වදේති සෝ අජානං වා ආහං ජානාමේති. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ මුසාවාදය කියන අකුසලය කොහොමද සිද්ධ වෙන්නේ? සභාගතෝ සභාවකට ගියාට පස්සේ ඊළඟට පරිසගතෝ පිරිසක් ඉදිරියට ගියාම ඥාති මජ්ජගතෝ ඥාතින් ඉදිරියට ගියාට පස්සේ භෝග මජ්ජගතෝ කියන්නේ පිරිස ඉදිරියට ගියාට පස්සේ රාජ කුල මජ්ජගතව රාජ කුලයට ගියාට පස්සේ අබිනීතෝ සක්්‍ය පුට්ටෝ එම්බෝ පුරිසං ජානාසිතං වදේති ඔබ දන්නවද කියලා අහුවාම සඳහන් කරනවා අජානං වාජානාමි නොදැනගෙනම දන්නවා කියලා සඳහන් කරලා තියෙනවා භාගතුනා දේශනා කරනවා ජානං වා අහන්න ජානාමිති දැනගෙනම නොදන්නවා කියලා සඳහන් කරනවා ඉතින් මේ විදිහට අපස්සං වා ආහං පස්සාමීති පස්සං වා ආහන්න පස්සාමීති දැක්ක දේ නොදැක්කායයි සඳහන් කරනවා ඊළඟට නොදැකපු දේ දැක්කායයි සඳහන් කරනවායි කියලයි භාගතුන් වහන්සේ මේ වචනෙන් සිද්ධ වෙන පළවෙනි අධර්මචර්යාව විස්තර වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා ඉති අත් හේතුවා පර හේතුවා ආමිස කිච්ච හේතුවා සම්පජාන මුසාවාදම් වාසති භාගතුන් දේශනා කරනවා තමන් හේතු කොටගෙන හෝ අන් කෙනෙක් හේතු කොටගෙන හෝ ආමිස කිච්ච හේතු කියන්නේ මේ අල්ලස් ආදී සුළු හෝ දෙයක් හේතු කොටගෙන කුමන හෝ සුළු හෝ අල්ලසක් හේතු කොටගෙන ආම්සයක් හේතු කොටගෙන මුසාවාදේ යෙදෙනවයි කියලයි භාගතුන් වහන්සේ දේශනා කරන්නට යෙදෙන්නේ. ඉතින් මේ මුසාවාදය භාගතුන් වහන්සේ මෙසේ විස්තර කරලා දේශනා කොට වදාලා ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා පිසුනා වාචා කෝපන හෝති පිසුනා වාචය පිසුනා වාචය කියන්නේ පින්වත්නි කේලම කේලම කුමන ආකාරයකටද භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කේලම කියන භාගතුනා දේශනා කරන ඊතෝ සුත්වා අමුත්‍රං අක්කාතං මෙතන කියන දේ ආගෙන ඉඳලා අන්න අනිත් තැනට ගිහිල්ලා කියනවා මෙතන කියපු දේ ඒක කේලමක් වෙනවා ඊළඟට ඉමේසම් ભેදාය හිතෝ සුත්වා අමුත්‍රං අක්කාතං ඉමේ සම්බේදාය අමුත්‍රං වා සුත්තං ඉමේ සං අක්කාතං අමුස්සං වේදාය ඊළඟට අතන කියන දේ වෙන කෙනෙක් කියපු දේ මෙතන ඇවිල්ලා කියනවා අනිත් අයට කියනවා ඉතින් මේ විදිහට බෙදේ බෙදීම බෙදීමකට හේතුවක් වෙනවා අසමගි වීමට හේතුවක් වෙනවා භාගතුන් වහන්සේ ඊළඟට දේශනා කරනවා ඉති සමග්ගාණං වා දෙන්තා සමගි වූවන් ભેද කරනවා බින්නාණං වා අනුපාදතා බින්දුණු වූවන් අනුපාදන කරන අනුපාදතා කියන්නේ බිදිච්ච අයට සඳහන් කරනවා. දැන් බිදුනහම දෙන්නෙක් අතර අනිත් කෙනාට ගිහිල්ලා කියනවා ඔබ මේ මෙයාව අතහැරපු එකමයි හොඳ. මෙයාගෙන් අයින් වුණ එකමයි හොඳ. තව ටික දවසක් හිටියානම් එහෙම කුමන දෙයක් කරයිද කියලා හිතා ගන්න බෑ. මේ මේ විදිහට අද සමාජයේ වුණත් මේ විදිහට සඳහන් කරනවා. මේක කේලමක් වෙනවා. බිඳුන අයව මේ විදිහට ભેද කරන ස්වභාවය පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඊළඟ වග්ගාරාමෝ වග්ග වග්ගරතෝ වග්ගනන්දි වග්ගකරණීයං වාචං වාසිතා හෝති මේ විදිහට පරසා වාචයේ භාගතුනා දේශනා කරනවා මේ කේලම් කීමෙන් වග්ගාරාම බින්දවලා වාසය කරනවා වග්ගරතෝ ඒකට ඇලුම් කරනවා වග්ගනන්දි ඒකෙන් සතුට වෙනවා වග්ගකරණී වෙන්නීම මිදීම පිණිසම නොඑක් විදිහට වචන භාවිතා කරන බවයි භාගතුන් වහන්සේ මේ කේලම පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ විදිහට ඊළඟ භාගතුන් වහන්සේ පරුසා වාචා කෝපන හෝති පරුසා වාචය පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කරනවා සා වාචා අණ්ඩකා කක්කසා පරුකට පරකටුකා පරාභිසංජනී කෝද සමන්තා අසමාදී සංවත්තනිකා තතාරූපං වාචම් භාෂිතා හෝති භාගතුන් වහන්සේ දේශනා කරනවා කටුක අමිහිරි නොඑක ආකාරයේ අපහාස පිණිස හේතු වෙන කෝධ සමන්නා. ඒ කියන්නේ වෛරයට හේතු වෙන තරහවට හේතු වෙන අසමාධි සංවත්තනිකා. ඒ වගේ සමාධියට සුදුසු නොවන වචන ප්‍රකාශ කරනවා තථා රූපින් වාචං වාස්තා වූති. භාගතුනා දේශනා කරනවා පරුස වචනයේසේ සඳහන් කරලා තියෙනවා කෙනෙකුගේ කෙනෙක්ව හෙලා දකිනවා නම් කෙනෙක්ට පරුස වචනෙන් මේ විදිහට සඳහන් වනිනවා බැනුම් වදිනවා නම් හිත රිදෙන ආකාරයකට වචන භාවිතා කරනවා නම් ඒක පරුස වචනයේ ගණයට යනවා. මේ වචනෙන් සිද්ධ වෙන තුවන අධර්ම චර්යාව පිළිබඳවයි භාගතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. භාගතුන් වහන්සේ ඊළඟට හතරවෙනි අධර්ම චර්යාව පිළිබඳ සඳහන් කරනවා සම්පප්පලාපී කෝපන හෝති සම්පප්පලාපය අකාලවාදී අභූතවාදී අනත්තවාදී අදම්මවාදී අවිනයවාදී භාගතුන් වහන්සේ දේශනා කරනවා අකාලේ සුදුසු කාලයේදී නෙවෙයි මේ සඳහන් කරන්නේ අභූතවාදී කිසිම ආකාරයේ වටිනාකමක් තියෙන දෙයක් නෙවෙයි. ඊළඟට අනත්තවාද අනර්ථය පිණිස හේතු වෙන අධම්මවාදී ධර්මයේ පිණිස හේතු වෙන දෙයක් නෙවෙයි. අවිනේවාදී අනිධාන වතින් වාචා භාසිතා හෝති. මේ විදිහට මේක ආකාරයේ අනර්ථය පිණිස හේතු වෙන වචන ප්‍රකාශ කරනවා. අකාලේන අනපදේශං අපරිය අපරියත්තිවතින් අනත්ත් සංහිතං ඒවං කෝ ගහපතෝ චතුබ්බිදං වාචාය භාගතුන් වහන්සේ මේ දේශනා කරලා තියෙන අනපදේශං කියලා සූත ධර්මාදියට සුදුසු නොවන ආකාරය අපරියවත්තිවතින් කියලා සඳහන් කරලා තියෙන මේ විදිහට ධර්මානුකූලව සූත්‍ර දේශනා වදියට සුදුසු නොවන ආකාරයට ධර්මයේ දේශනා කරනවා මේ විදිහට සඳහන් කරලා තියෙනවා මේ සම්පප්පලාපයේ පිළිබඳව හතර ආකාරයකට. මේ තථාගතයන් වහන්සේ ගෘහපතිවරුන්ට ඊළඟට සඳහන් කරනවා කතංච ගහපතියෝ ත්‍රිවිධං මනසා අධම්මචාරී විසමචාරී හෝති. අධර්මචාරී විසමචාරියාව මනසෙන් සිද්ධ වෙනවා තුන් ආකාරයකට. කොහොමද ඒ සිද්ධ වෙන්නේ? ඉද ගහපතියෝ ඒකච්චෝ අවිජ්ජාලු හෝති. අවිද්‍යාව අවිද්‍යාව යන්තම් පරස්ස පරිකිට්ඨූපකරණන්තං අවිද්‍යාව හෝති. අවිද්‍යාව භාගතුන් වහන්සේ විස්තර කරන්නේ අන් අයගේ වස්තුව Tamanට අයිති වේවා අන් අයගේ තියෙන වස්තුව පිළිබඳව තියෙන ආශාව අවිද්‍යාව කියන්නේ අන්සතු වස්තුව Tamanට ලැබේවා වශයෙන් දැඩි ලෝභයක් ඇති වෙනවා. අන්න ඒ පරිචිත්තූපකරණංකම් අවිද්‍යාව හොදන ඒකාකාරයේ අන් අයගේ සතුට උපදන වස්තුන් Tamanට ලැබේවා යන්නේ අදහසක් ඇති වෙනවා නම් ඒක අවිද්‍යාව බව. දැඩි ලෝභය. ඉතින් යම්සේ රූපයකට ආසාවක් ඇති වුණ පමණින්ම කර්මපතය සිද්ධ නොවන බවයි අර්ථකථාවේ දක්වලා තියෙන්නේ. ඒ වස්තුව Tamanට ලැබේවා තමා සතු වේවා යනුවෙන් හිතනකොට සිද්ධ වෙනවා පින්නාත් මේ අවිද්‍යාව කියන මේ අකුසල කර්මය සිද්ධ වෙනවා. ඉතින් අහෝවතයන් පරස්සතං මමං අස්සාති අන්සතු වස්තේ තමන්ට වේවා කියලා මේ විදිහට හිතනවා කියනවා පින්වත්නි මේ විදිහට අභිඥාව පිළිබඳවයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ බ්‍රාහ්මණ බෝධිපතිවරුන්ට ඊළඟට භාගතුන් වහන්සේ මනසින් සිද්ධ වෙන අධර්මචර්යාවක් හැටියට සඳහන් කරනවා ව්‍යාපන්න චිත්තෝ කෝපන හෝති padutt මනස සංකප්පෝ padutt මන සංකප්පෝ ප්‍රදේශ වූ සංකල්පනාවෙන් ව්‍යාපාන්න චිත්තෝ කියන්නේ තරහහි ඇතිව ඉමේ සත්තා හඤ්ඤන්තුවා වංජන්තුවා උච්චින්දුවා විනසන්තුවා මාවා අහේසුං ඉතිවාති මේ විදිහට පින්වත් ඇති වෙනවා මේ සත්‍යෝ නැසෙත්වා වෙනසෙත්වා ආදි වශයෙන් විනාශ වෙලා යත්වා ඒ වගේම මාවා හේසුම් ඉතිවාතින් හොඳක් නම් වෙන්න එපා යන්නේ මේ විදිහට සඳහන් කරනවා මේ විදිහට ව්‍යාපාදේ කියන මේ මේ ආකාරයකට මනසින් සිද්ධ වෙන දෙවෙනි දුස්චරිත අධර්මචර්යාව හැටියටයි භාගතුන් වහන්සේ මේ කාරණය පෙන්වලා දීලා තියෙන්නේ මේ දේශ සහගත මාන්ත්‍රයක් ඉපදුන හැටියෙන්ම මේ අකුසල කර්මපතේ සිද්ධ නොවන බව අර්ථ කතාවේ දක්වලා තියෙනවා. ඉතින් ඒ සත්‍යයන් නැසෙත්වා වෙනසෙත්වා ආදි වශයෙන් ඒ හිත පහළ වෙන ගමන් පින්නාත්මි අකුසල කර්මපතේ සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට සිද්ධ වෙනවා ඊළඟ භාගතුන් වහන්සේ තුන්වෙනි අධර්මචර්යාව මනසින් සිද්ධ වෙන තුන්වෙනි අධර්මචර්යාව හැටියට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඉතිවාති මිත්‍යා දිට්ඨිකෝ පන හෝති මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය විපරීත දර්ශන දර්ශනෝ විපරීත දර්ශන නත්ති දින්නම් නත්ති ඉත්තං නත්ති හුතං නත්ති සුකට දුක්කට ආනං කම්මාණං පලං විපාකෝ දතවස්තුක මිත්‍යා දෘෂ්ටිය ගැනයි පින්වත් මේ කාරණේ භාගතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ නත්ති දින්නම් දෙන දේ විපාක නැහැ කියන පින්වත් වැරදි සහගත මිත්‍යා අදහස් සමහර අය තුල තියෙනවා ඒක මිත්‍යා දෘෂ්ටියක්. දුගතියේ ඉපදෙන්න හේතු වෙන දෙයක්. ඒ වගේ නැත්ති ඉත්තම් මහා යාගේ විපාක නැහැ කියලා හිතනවා. මහා පින්කම් ආදී කරනකොට ඒ වගේ විපාකයක් නැහැ කියලා හිතනවා. නැත්ති හුතං නැත්ති සුකට දුක්කටානං නැත්ති ඉත්තං නැත්ති හුතං ආදි වශයෙන් සඳහන් කරලා තියෙන්නේ මෙලොවක් නැහැ පරලොවක් නැහැ. එතකොට මෙලොවක් පරලොවක් නැහැ කියන්න පින්වත්නි මෙලොව මෙලොව පරලොව ඉන්න අයගේ මෙලොව ඉපදීමක් නැහැ මෙලොව ඉන්න අය පරලොව ඉපදීමක් නැහැ වශයෙන් තමයි මේ විදිහට මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්නේ. ඒ වගේම නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ නොඑක ආකාරයේ කුසල අකුසල කර්මයන් විපාක නැහැ කියලා හිතනවා. මේකත් මිත්‍යා දෘෂ්ටියක්. නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ මෙලොවක් පරලොවක් නැහැ ආදි වශයෙන් මේ විදිහට මිත්‍යා දෘෂ්ටි ඇති වෙනවා නැත්ති මාතා නැත්ති පිතා මව නැහැ පියා නැහැ කියන දේ නෙවෙයි මවට කරන යහපත් ක්‍රියාවේ විපාක නැහැ ඒ වගේම පියාට කරන යහපත් ක්‍රියාවක සහ අයහපතේ විපාක නැහැ වශයෙන් මේ විදිහට මිත්‍යා දෘෂ්ටි ඇති වෙනවා නැත්ති සත්තා උපපාතිකා චුත වෙලා ආපව පල්ල උපදින සත්‍යෝ නැහැ කියන උපපාදක සත්‍යයක් නැහැ කියන මිත්‍යා දෘෂ්ටි ඇති වෙනවා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඥා සත්‍තිකත්තා පවිද තමන්ගේම ඥානෙ විශේෂ ඥානෙ මේ ලෝකේ දැනගෙන අවබෝධ කරගෙන සමන බ්‍රාහ්මනෝ නෑ කියන මිත්‍යා දෘෂ්ටිය ඇති වෙනවා මේ විදිහට ජතවස්තුක මිත්‍යා දෘෂ්ටිය පිළිබඳවයි භාගතුන් වහන්සේ මේ අධර්මචර්යා මනසෙන් සිද්ධ වෙන අධර්මචර්යාව පිළිබඳව මනස ඇසුරු කරගෙන මේ විදිහට අවිද්‍යා ව්‍යාපාද මිත්‍යාදිත්‍ය කියන කාරණා තුන අධර්මචර්යා තුන් ආකාරයකට මේ සූත්‍ර දේශනාව තුළ දක්වලා තියෙන විස්තරාත්මක සහිතව අර බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ විදිහට භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ කාරණයන ඊළඟට සුගතිය ඉපදෙන්න සුගති එප්පත්ති ලබන්නටත් මේ කාරණේම භාගතුන් වහන්සේ ඒක විරුද්ධ පැත්ත දේශනා කරනවා. කියන්නේ වචනෙන් සිද්ධ වෙන කාරණා හතරයි, කයින් සිද්ධ වෙන අධර්මචර්යාව තුන් ආකාරයකට සඳහන් කරන්න දෙදුනා. වචනෙන් සිද්ධ වෙන අධර්මචර්යාව හතර ආකාරයකට සඳහන් කරන්න දෙදෙනවා. මනසින් සිද්ධ වෙන අධර්මචර්යාව තුන් ආකාරයකට භාගතුන් වහන්සේ දක්වනවා. මේකේ විරුද්ධ පැත්ත තමයි පින්වත්නි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ කතංච ගහපතෝ තීදං කායේන ධම්මචාරී සමචාරී හෝති ඉද ගහපතෝ ඒකච්චෝ පානාතිපාතං පහය පානාතිපාතා පඩිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්ත්වෝ ලජ්ජී දයාපන්නෝ භාගතුන් වහන්සේ දේශනා කරනවා කයෙන් සිද්ධන මේ සමචරියාව මොකද්ද යහපත් ඇසීම මොකද්ද ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. පාන ප්‍රාණාතිපාතං පහාය පාණාතිපාතං පටිවිතෝ හොති ප්‍රාණඝාතයෙන් වැළකීලා ප්‍රාණඝාත නොකරමින් වාසය කරනවා. නිහත දණ්ඩෝ නිහත සත්වෝ ලජ්ජී දයාපන්නෝ. දඬු අතහැරලා දාලා අවිආයුධ අතහැරලා දාලා ලජ්ජී දයාපන්නෝ. ලැජ්ජාවෙන් යුක්තව සියලු සත්‍යයන්ට සියලු ප්‍රාණීන්ට හිතානුකම්පීව වාසය කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා ඊළඟට අදින්නාදානම් පහය අදින්නාදාන පටිවිරතෝ හෝති. අදින්නාදානෙන් වැළකීලා වාසය කරනවා නොඑක ආකාරයේ අන්සතු වස්තුව Tamanට ගන්නෙ නෑ. ඒ දේවල් දුන්නක් මිසක් නොදී ගන්නෙ නෑ. මේ විදිහට අදින්නාදානය පිළිබඳවත් කාමේස් මිත්‍යාචාරය පිළිබඳවත් භාගතුන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට කයින් සිද්ධ වෙන සමචරියාව පිළිබඳවයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. කතංච ගහපතෝ චතුබ්බිදං වාචාය ධම්මචාරී සමචාරී හෝති. භාගතුනා දේශනා කරනවා වචනෙන් සිද්ධ වෙන ධම්මචර්යාව සමචර්යාව පිළිබඳව භාගතුනා දේශනා කරනවා මුසාවාදයෙන් වැළකෙනවා. සත්‍ය වචනම භාවිතා කරනවා. සත්‍ය වචනම භාවිතා කරනවා. මේ ඥාතින් ඉදිරියට ගියාට ඒවා කිරිස් ඉදිරියට ගිහිල්ලා සභාව ඉදිරියට ගිහිල්ලා දැක්ක දේම දැක්කා කියලා සඳහන් කරනවා. ඒ වගේම නොදැක්ක දේ නොදැක්කා වශයෙන් හත්‍යවාදී වචන භාවිතා කරනවා. ඊළඟට කේලම් කියන්නේ නැහැ, මුසාවාදේ කරන්නේ නැහැ, කුසුනාවාදී කියන කේලම් කියන්නේ නැහැ, බිඳවන්නේ නැහැ. සමගි කරලා දෙදෙනා වෙන් වෙලා ඉන්නවනම් එයාල සමගි කරලා ඒ සමගි කිරීමේ ඇලිලා වාසය කරනවා. මේ විදිහට පින්වත්නි වචනෙන් සිද්ධ වෙනවා. ඊළඟට පරුස වචන කියන්නේ නැහැ, යහපත් දේම මේලා කන්නසුකා ආදි වශයෙන් භාවිතනා දේශනා කරනවා හදයන්ගම මේ විදිහට හොඳ වචන හිත ඇද බැඳ ගන්නාසලු කාරුණික වචනම භාවිතා කරනවා මේ විදිහට වචනයෙන් සිද්ධ වෙන සමචරියාව ධම්මචරියාව සමචරියාව පිළිබඳවයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඊළඟට දෙතිස් කතාවලින් අයින් වෙලා නිවැරදි යහපත් වචනම සම්පප්පලාපද දොඩමින් ඉන්නේ නැතුව ධර්මයට අනුකූල වූ වචනම භාවිතා කරනවා පින්වත්නි ධර්මානුකූල වචන භාවිතා කරනවා දස කතා වස්තු වලින් සමන්විත අල්පේච්ඡ කතා සම්තුට්ටි කතා ඒ වගේම සීල කතා සමාධි කතා ආදී වශයෙන් මේ පවිවේක කතා ආදී වශයෙන් මේ දස කතා වස්තු වලින් යෙදී වාසය කරනවා අන්න ඒ විදිහටයි භාගතුන් වහන්සේ මේ කයින් සිද්ධ වචනයෙන් සිද්ධ වෙන සමචරියාව ධම්මචරියාව සමචරියාව පිළිබඳව භාගතුන් වහන්සේ මේ ගෘහපතියන්ට දේශනා කරන්නට දෙන්නේ. ඊළඟට අවිද්‍යාව නැතුව අනිත් අයගේ වස්තුන් කෙරෙහි නොඇලී වාසය කරනවා. ඒ වගේම ව්‍යාපාදය කියන තරහව වෛරය නැතුව අභ්‍යාපන්න චිත්තෝ ව්‍යාපාදයෙන් තොර වී වාසය කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද එහෙම වාසය කරන්නේ? ඉමේ සත්තා මේ සත්වෝ අවේරා අභ්‍යාපජ්ජා අනේගා සුඛී යත්තානම් පරිහරන්ත මේ සත්‍යෝ වෛර නොයත්වා තරහ නොයත්වා සුවපත් වෙත්වා සුඛී යත්තානම් පරිහරන්ත සුවසේ ජීවත් වේවා ආදි වශයෙන් මෛත්‍රී සහගතව වාසය කරනවා මේ විදිහට භාගතුන් දේශනා කරන සමචරියාව ධර්මචරියාව සමචරියාව කොහොමද මනසින් මේ විදිහට තරහ සිත් නැතුව ලෝක සත්‍යය කෙරෙහි මෛත්‍රී සහගතව වාසය කරනවා ඊළඟට මේ මිත්‍යා දෘෂ්ටික අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් තොරව වාසය කිරීම පිළිබඳව භාගතුන් වහන්සේ ළඟට සඳහන් කරනවා. ඊළඟට පින්වත්නි මේ විදිහට භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට වාසය කරන අය ගිහිල්ලා සුගතිය ඉපදෙන බව. සුගති භූමියේ උත්පත්ති ලබන්න පුළුවන්. මේ විදිහට දස කුසල කර්ම එයන් වලින් වාසය කරන කෙනාට සුගතියේ උප්පත්ති ලබන්න පුළුවන් බවයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මචර්යාව සමචර්යාවෙන් වාසය කරන කෙනාට. ඊළඟට පින්වත්නි අපේ ජීවිතයට හරියම වැදගත් කාරණයක් මේක. ඊළඟට භාගතුනා දේශනා කරන කුමද්ද මේ සූත්‍රය සඳහන් කරනවා මේ යම්සි කෙනෙක් කැමති නම් මේ අධර්ම ධම්මචර්යාවෙන් සමචර්යාවෙන් වාසය කරලා මේ දස කුසලෙන් යුක්තව වාසය කරලා අතෝ වාහං කායස්ස වේදා පරණම් මරණ ගාක්මන මහාසාර කුලයක බ්‍රාහ්මණ මහාසාර කුලයක ඉපදෙන්න ඕනේ කියලා හිතනවනම් එහෙමත් උත්පත්ති ලබන්න පුළුවන් බවයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. භාගතුන් වහන්සේ ඊළඟ සඳහන් කරනවා කායස වේදා පරම් මරණ කත්තිය මහාසාල කුලයක. එහෙනම් ශාස්ත්‍රීය මහාසාර කුලේ ඒ වගේ උසස් කුලයක ඉපදෙන්න ඕනේ කියලා හිතනවනම් ඒකත් භාගතුන් දේශනා කරන මේ ධර්මචර්යාව සමචර්යාවේ හැසිරෙන පුද්ගලයන්ට ඒ වගේ උසස් කුලවල උප්පත්ති ලබන්න පුළුවන් හැටියටයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට අදහසක් ඇති වෙනවා නම් කායස බේදා පරම්මරණා ගහපති මහාසාර ගෘහපති මහාසාර කුලයේ ඉපදෙන්න ඕන කියලා හිතනවා නම් ඒකත් මේ ධර්මචර්යාව සමචර්යාවේ හැසිරිච්ච කෙනාට ලබන්න පුළුවන් හැටියටයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඊළඟට ආපව කැමත් ආකංකේයන් වූ ගහපතියෝ ධම්මචාරී සමචාරී අහෝ වතාහං කායස වේදා පරම මරණ චාතුම් මහරජිකානන් දේවානම් චාතුම් මහරජික කියන දෙව්ලෝ ඉපදෙන්න ඕනි කියලා හිතනවනම් ඒකත් ලබන්න පුළුවන් බවයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒතකොට පින්නාදි බලන්න කොච්චර වැදගත්ද අපේ ජීවිතේට. දස කුසලයෙන් යුක්තව මේ විදිහට ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් වාසය කරගන්න පුළුවන්කමක් තියෙනවනම් අපි කැමති නම් පින්නාදී මේ විදිහට අවිද්‍යාව දැඩි ලෝභය නැතුව ව්‍යාපාදාදී සිත් නැතුව සිළු සත්‍යයන් කෙරෙහි මෛත්‍රී සාගත වාසය කරන කෙනාට එයාට කැමැත්තක් තියෙනවා නම් මේ විදිහට උසස් කුලයක උපදින්න නැත්නම් චාතුම් මහරජය කියන දෙවිලෝ උපදින්න පුළුවන් නම් ඒකත් පුළුවන්කමක් තියෙනවා කියනවා. ඒකට හේතුව භාගතුනා දේශනා කරා. මොකද්ද හේතුව? හේතු උත්පත්ති ලබන්න. ධම්මචර්යාව සමචර්යාව. ධර්මචර්යාව සමචර්යාවයි ඒකට හේතු ඊළඟට ධාතුන් මහා රාජික දෙවියෝ ඉපදෙන්න පුළුවන් නම් ඒකත් ලබන්න පුළුවන් කියනවා. ඊළඟට කය බිඳී මරණින් මතු ඔහු බලාපොරොත්තු වෙනවා නම් තාවතින්ස දෙවියන් අතර ඉපදෙන්න. ඊළඟට යාම දෙවියන් අතර, ඊළඟට තුසිත දෙවියන් අතර, ඒ වගේම නිම්මාන රති, පරනිම්මිත වසවර්ති ආදී දෙව්ලොව ඉපදෙන්න ඕනි කියලා හිතනවා නම් ඒත් පුළුවන් කියනවා. ඊළඟට බ්‍රහ්ම කායිකාන බඹලොවත් ඉපදෙන්න ඕනි කියලා හිතනවා. ඒ බඹලොවත් උත්පත්ති ලබන්න පුළුවන් බවයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර බලන්න අපේ ජීවිතයේ පින්වත්නි මොන තරම් වැදගත් මේ කාරණයක්ද තථාගතයන් වහන්සේ මේ බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට, වේරංජාවැසි බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට දේශනා කරන්නේ. මේ සමචරියාව, ධර්මචරියාව සමචරියාවෙන් වාසය කරනවා නම් බඹලෝ උත්පත්ති ලබන්න උනත් පුළුවන්කමක් තියෙනවා. ඒතර කාමාවචාර ලෝකවල උත්පත්ති ලබන්න පින්නත් මේ දස කුසලයේ හැසිරෙන හැසිරෙන අය දස කුසලයේ හැසිරෙන මේ ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් යුක්ත වාසය කරන අයට පුළුවන්කමක් තියෙනවා මේ කාමාචාර ලෝකවල උප්පත්ති ලබන්න. දස කුසලයේ හැසිරෙන නිසා. හැබැයි පින්වත්නි මේ දස කුසලයේ හැසිරෙන කෙනෙකුට ඒ කාමාවචර ලෝකවල උප්පත්ති ලබන්න පුළුවන්. දැන් බ්‍රහ්ම ලෝක කොහොමද මේ සීල හේතු කරගෙන උප්පත්ති ලබන්නේ? පින්වත් මෙතන ගැටලුවක් ඇති වෙන්න පුළුවන් මේ පින්වත් අයට. නමුත් පින්වත්නි මේ සීලය හේතු වෙනවා ධර්මචර්යාව, සමචර්යාව, ව්‍යාපාද සිත් වලින් තොරව අන් සත්‍යය කෙරෙහි බොහෝම මෛත්‍රී සහගතව අවේරා හෝමි, අභ්‍යාපජ්ජෝ හෝමි, අනීගා හෝමි, වෛර නොයත්වා, තරහ නොයත්වා, දුක්ෙත්වා, සූපත්ත්වා ආදි වශයෙන් එහෙම හිතෙනවා. එතකොට පින්වත් ඒ සත්‍යයන්ට ඒ කුසලය හේතු කොටගෙන ඒ සීලය හේතු කොටගෙන පින්වත්නි ධානාදී ඒ කුසල් ආරම්මණයන් තුළ වාසය කරන්න පුළුවන්කමක් තියෙනවා. ධ්‍යාන ආදී ඒ සමාධි මට්ටම් වලින් බඹලව උපදින්න පුළුවන්කමක් තියෙනවා. ඒ වෙන්නේ පින්වත්නි අරක හේතු වෙලා. සීලය උපනිෂය හේතු වෙලා. සීලය හේතු වෙලා තමයි පින්වත්නි මේ විදිහට බඹලව වුණත් උප්පත්ති ලබන්න පුළුවන්කමක් තියෙන බවයි තථාගතයන් වහන්සේ දේශනා කරන්න දෙන්නේ මේ සූත්‍ර දේශනාව තුළ. බලන්න ඊළඟට පින්වත්නි භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ කැමැති වෙනවා නම් ඊළඟට මේ ධර්මචර්යා සමචර්යාවෙන් වාසය කරන කෙනාට මේ විදිහට අසඤ්ඤ ලෝක සත්ත්ව ලෝකවලක් ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥායතනෙ, නේව සංඥා නාසඤ්ඤායතනෙ මේ විදිහට අරූප බඹලෝ වුණත් උත්පත්ති ලබන්න පුළුවන් බවයි භාගතුනා දේශනා කරන්නේ මේ ධර්මචර්යාවයි සමචර්යාවයි ඒකට හේතුව බවයි භාගතුනාන්ත මේ සූත්‍ර දේශනාව තුළ දක්වලා තියෙනවා. ඊළඟට පින්වත්නි බොහොම අපූර්වවට භාගතුනාන්ත දේශනා කරනවා මේ ධර්මචර්යාව සමචර්යාවේ හැසිරෙන කෙනෙක් ඊළඟට භාගතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ ආකෙන්කේයම් වෝ ගහපතයෝ ධම්මචාරි සමචාරචාරි අහෝ වතාහං ආසානංකය අනාසවං චේතෝමුති භාගතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මේ මේ බලන්න පුදුම මහා අපූර්වයි මේ දේශනාවේ සඳහන් කරන අවසානෙට ආසානංකය අනාසව චේතෝමුති භාගතුනා දේශනා කරන පඤ්ඤාවෙන් උත් දිත්තේව ධම්මේ සයන් අභිඥා සත්‍යකත්වා උපසම්පජ්ජ විහෙරති ආශ්‍රව දුරු කරලා ආශ්‍රව නැතුව මේ ජීවිතේ පින්නත් නිර්වාණ සැනසීම තමන්ගේ ඥාණයෙන් නිර්වාණ සැනසීම ලබන්න පුළුවන් බවයි භාගතුනා දේශනා කරන්නේ ආනාශ්‍රව වූ චේතෝ මුක්තිය ප්‍රඥා විමුක්තිය මේ ජීවිතේම ලබා ගන්න පුළුවන් බවයි භාගතුනා දේශනා කරන්නේ බලන්න එහෙනම් නිර්වාණ කියන සැනසීම උනත් මේ ධර්මචර්යාව සමචර්යාව හේතු කොටගෙන මේ ජීවිතේ ලබන්න පුළුවන්කමක් තියෙනවා. දැන් බුද්ධ දේශනාව පිළිබඳව පින්නන්නේ සැකපදවා ගන්න දෙයක් නෑ. භාගතුන් වහන්සේ බොරුවක් දේශනා කරන්නේ නෑ. භාගතුන් වහන්සේ සාරාංශ කල්ප ලක්ෂයක්ම එක බොරුවක්වත් කියේ නෑ. ඒ නිසා මේ පින්නත් අයට මේ ජීවිතේ පුළුවන්කමක් තියෙනවා. ධර්මචර්යාව සමචර්යාවේ හැසිරුණොත් මේ පින්නත් අයට බය වෙන දෙයක් නෑ පින්නත්. ඇයි ඒ බය වෙන දෙයක් නැත්තේ? පින්නානි තමන් කැමති නම් යම් යම් ලෝකයන් වල උත්පත්ති ලබන්න ඒ ලෝකයන් වල ඉපදෙන්න පුළුවන්කමක් තියෙනවා. තමන් කැමති නම් මේ ජීවිතේම ආශ්‍රයන් දුරු කරලා ඒ අනාශ්‍රව චේතෝ මුක්තිය මේ ජීවිතේ අවබෝධ කරගන්න නිර්වාණ සැනසීම ලබන්න මේ ජීවිතේ රහත් ඵලයේ වුණත් පින්නානි මා ලබන්න පුළුවන්කමක් තියෙනවා පින්නානි. ඒ උතුම් වූ අරහත් ඵලයේ වුණත් මේ ජීවිතේ ලබන්න පුළුවන්කමක් තියෙනවා කෙසේද? සීලය හේතු වෙනවා, උපනිෂ්ඨය හේතු වෙනවා පින්නානි. ධ්‍යාන වඩාගෙන ධ්‍යානය තුළින් විදර්ශනාවට ලක් කරලා ඒ අනාගාමී ආදී උතුම් தත්වයන්ට හිත ගන්න පුළුවන්කමක් තියෙනවා. උපනිශ්‍රය හේතු වෙනවා පින්වත්නි. මේ ජීවිතේ ආරක්ෂා කරගන්න මේ සීලය ධර්මචර්යාවෙන් කයින් කරන දුස්චරිත වලින් බැහැර වෙලා වචනින් වෙන දුස්චරිතයන් බැහැල වෙලා මනසින් අභිඥා ව්‍යාපාද මිත්‍යාදිත්‍ය ආදී අකුසලයන්ගෙන් දුර වෙලා මේ ජීවිතේ නිර්වාණ සැනසීම පින්නාදී ලබන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට හේතුව මොකද්ද? භාගතුන් වහන්සේ දේශනා කරනවා පින්නාදී ඒ මේ ජීවිතය අනාශ්‍රව චේතු විමුක්තිය ලබාගෙන මේ ජීවිතයේ නිර්වාණ සැනසීම ලබන්න සංකීර්ෂ හේතු. ඒකට මොකද්ද හේතුව? තථාහිසෝ ධම්මචාරි සමචාරියා. ඒකටත් හේතුව ධර්මචර්යාව සමචර්යාව බවයි භාගතුන් වහන්සේ දේශනා කරන්නට රිදුනේ. බලන්න පින්නාත් මේ ජීවිතයේ නිර්වාණ සැනසීම අපිට ලබන්න පුළුවන් උතුම් වූ සූත දේශනාවක් පිළිබඳව භාගතුන් වහන්සේ මේ ග්‍රහපති වරුන්ට ඒරංජා වැසි ගෘහපති වරුන්ට දේශනා කර වදාළේ. ඉතින් අවසාන භාගතුන් වහන්සේ මෙසේ ධර්ම දේශනා කරාට පස්සේ නිර්වාණය දක්වාම ධර්මචර්යාව සමචර්යාව මේ දස කුසලයේ හේතු වන බව පෙන්වලා දුන්නාට පස්සේ මහා ප්‍රීතියක් ඇති වෙනවා. මේ අය සඳහන් කරනවා එවං උත්තේ වේරංජා බ්‍රාහ්මණ ගහපතිකා භගවන්තං ඒතදවෝචුම් භාගතුන් වහන්සේ මෙසේ සඳහන් කර අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුජිතං වා උක්කුජ්ජේය පටිච්චන්දං වා විවරේය මූලහස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේ වා තේර පජ්ජෝතං ධාරේය මේ විතර භාගතුන් වහන්සේ දේශනා කරන භාගතුන් භාගතුන් වහන්සේ ආශ්චර්යයි භාගතුන් වහන්සේ අද්භූතයි යටිකුරු කරලා තිබු දෙයක් උඩුකුරු කරා වගේ වැහිලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ මම් මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නවා වගේ මූලහස්සම් මග්ගං ආචික්කේ අන්ධකාරේ වා තේලපජ්ජෝතන අඳුරේ හිටු බයට තෙල් පහනක් දක්වලා ආත්පස දකින්න සැලසුවා වගේ රූප දකින්න සැලසුවා ඒම මේවම් බෝතෝ ගෝතමස අනේක පරියායෙන් ධම්මම් පගන්න ඒක ආකාරයෙන් භාගතුනා ධර්ම දේශනා කරන්න දෙදුනා ඒතේ මයං භගවතං ගෝතමං සරණං ගච්ඡාම අදපටන් භාගතුන් වහන්සේ සරණ යනවා ධම්මං ච බික්කු සංඝං ච උපාසකං රූපං අද පටන් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ සරණ ගිය පාසකයන් කොට දරණසේක්වා කියලා මේ බ්‍රාහ්මණ ගෝපතවරු බුදුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටෙනවා. ඉතින් මේ විදිහට පින්වත්නි බොහොම අපූර්ව සූත්‍ර දේශනාවක්. ඉතින් මේ සූත්‍ර දේශනාවන් මේ පින්වත් අය කියවන්න. බුද්ධ දේශනාවේ බුද්ධ වචනේ තියෙන විදිහටම පොත්පත් අටුව ආදී පින්නාදී බලමින් මේ කාරණාවන් හොඳට දැනගන්න දැනගෙන මේ දේවල් අහලා ධාර්මණය කරගෙන ඒ ජීවි තමන්ගේ ජීවිතයට සකස් කරගත්තොත් තමන් ජීවිතයට ගල්පගත්තොත් මේ ජීවිතේ පින්නාදී මේ භාගතුන් වහන්සේ දේශනා කරපු සැනසීම නිවීම අපිට මේ ජීවිතේ ඒකාන්තයෙන්ම ලැබෙනවාමයි ඒ නිසා ඒ උතුම් වූ සැනසීම වෙනුවෙන් මේ පින්නාත් අයට අද දවසේ මේ ආණ්ඩේ දුන ධර්ම දේශනාව වේරංජ කියන සූත දේශනාව වේරංජ ගෘහපතිවරුන් භාග්‍යවතුන් වහන්සේ සරණ ගියා වගේ මේ පින්නත් අයටත් මේ දේශනාවන් අහලා ශ්‍රවණය කරලා කියවලා තථාගතයන් වහන්සේ කෙරෙහි පින්නන්ති සරණ යන්න ශ්‍රද්ධාව ඇති කරගන්න ධර්මය කෙරෙහි ආර්ය මහා සංඝරත්නය කෙරෙහි පින්නන්ති නිවැරදි ශ්‍රද්ධාවෙන් සරණ පිහිටාගත්තු පින්නන්ති මේ ජීවිතයේ ඒ භාගතුන් වහන්සේ වදාළ ඒ නිර්වාණ සැනසීම ලබන්න පුළුවන්කමක් තියෙනවා පින්නත් අයට ආශිර්වාද කරනවා පුණ්‍යානුමෝදනා කරනවා අද දවසේ මේ ජනිතුනා වූ ආනිසංසයන් ධර්මස්වන ආනිසංසයන් මේ පින්නාත් අය බලාපොරොත්තු වෙන විදිහට ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ පුණ්‍ය ආනිසංසයන් හේතුවක්ම වේවා පිහිට පිණිස පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ශාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මම් පරන්ති